නලකපාන සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු විහෙරති නලකපානේ පලාශවනේ එනකෝ පන සමයේන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලපුත්තා භගවන්තං උද්දේශ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතා හොන්තේ ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච බද්ධියෝ ආයස්මාච කිම්බිලෝ ආයස්මාච බගෝ ආයස්මාච කොණ්ඩදානෝ ආයස්මාච රේවතෝ ආයස්මාච ආනන්දෝ අඤ්ඤේච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලපුත්තා තේන කෝපන සමයේන භගවා භික්ඛු සංඝ පරිවෘතෝ අබ්බෝකාසේ නිසින්නෝ හෝති අතකෝ භගවාත්තේ කුලපුත්තේ ආරම්භ බික්ඛෝ ආමන්තේසේ යේතේ භික්ඛවේ කුලපුත්තා මමං උද්දෙස්ස සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතා කච්චිතේ භික්ඛවේ භික්ඛෝ අබිරතා බ්‍රහ්මචරියේති එවං බුත්තේ තේ භික්ඛෝ තුන්හි අහේසුම් ဒုတိယံ පේ පේයාලම් තුන්හි අහේසුං තතියම්පිකෝ භගවාතේ කුලපුත්තේ ආරබ්බ බික්ඛෝ ආමන්තේසි යේතේ බික්ඛවේ කුලපුත්තා මමං උද්දේශ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතා කච්චිතේ බික්ඛවේ බික්ඛෝ අබිරතා බ්‍රහ්මචර්යේති අතියම්පි කෝතේ භික්ඛෝ තුන්හි අහේසුම් අතකෝ භගවතෝ ඒතද හෝසි යන්නෝනාහං තේව කුල පුත්තේ පුච්චේ යන්ති අතකෝ භගවා ආයස්මන්තං අනුරුද්ධං ආමන්තේසේ කච්චිතුම් මේ අනුරුද්ධා අබිරතා බ්‍රහ්මචරියේතේ තද්ධමයන් බන්තේ අබිරතා බ්‍රහ්මචරියේති සාදෝ සාදු අනුරුද්ධා ඒතං කෝ අනුරුද්ධා තුම්හාකං ප්‍රතිරූපං කුල පුත්තානම් සද්ධා අගහරස්මා අනගාරියම් පබ්බජිතානම් යන්තුම් මේ අබිරමෙය්‍යාත බ්‍රහ්මචරියේ යේන තුම්මේ අනුරුද්ධා භද්රේන යොබ්බනේන සමන්නාගතා පඨමේන වයසා සුසුකාලකේසා කාමේ පරිබුඤ්ජයාත තේන තුම්මේ අනුරුද්ධා භද්රේන යොබ්බනේන සමන්නාගතා පඨමේන වයසා සුසුකාලකේසා අගාරස්මා අනගාරියම් පබ්බජිතාන් ඒකෝපනතුම්හේ අනුරුද්ධානේව රාජාභිනේතා අගාරස්මා අනගාරියම් පබ්බජිතා නචෝරාභිනේතා අගාරස්මා අනගාරියම් පබ්බජිතා න ඉනට්ඨා අගාරස්මා අනගාරියම් පබ්බජිතා න බයට්ඨා අගාරස්මා අනගාරියම් පබ්බජිතා න ආජේ විකාප කතා අගාරස්මා අනගාරියම් පබ්බජිතා අපිට කොම්හි ඕතින්නෝ ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝ තින්නෝ දුක්ඛපරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස අන්තකිරියා පඤ්ඤායේ තාති නනු තොම්මේ අනුරුද්ධා එවං සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතාති එවං බන්තේ එවං පබ්බජිතේන ච පන අනුරුද්ධා කුල පුත්තේන කිමස්ස කරණීයම් විවේකං අනුරුද්ධා කාමේහි විවේකං අකුසලේහි ධම්මේහි පීති සුඛං නාදේ ගච්ඡති අඤ්ඤං වාතතෝ සම්තතරං අස්ස අභිඤ්ඤාය චිත්තං පරියාදාය තිට්ඨති ව්‍යාපාදෝපි චිත්තං පරියාදාය තිට්ඨති තේන මිද්දම්පි චිත්තං පරියාදාය තිට්ඨති උද්දච්ච කුක්කුච්ඡම්පි චිත්තං පරියාදාය තිට්ඨති විචිකිච්ඡාපි චිත්තං පරියාදාය තිට්ඨති අරතේපි චිත්තං පරියාදාය තිට්ඨති ඡන්දේපි චිත්තං පරියාදාය තිට්ඨති විවේකං අනුරුද්ධා කාමේහි විවේකං අකුසලේහි ධම්මේහි පීති සුඛං නාදි ගච්ඡති අඤ්ඤං වා තතෝ සම්තතරම් විවේකං අනුරුද්ධා කාමේහි විවේකං අකුසලේහි ධම්මේහි පීති සුඛං අධිගච්ඡති අඤ්ඤං වාත් තතෝ සම්තතරං තස්ස අවිද්‍යාපි චිත්තං න පරියාදාය තිට්ඨති ව්‍යාපාදෝපි චිත්තං න පරියාදාය තිට්ඨති තේන මිද්ධාම්පි චිත්තං න පරියාදාය තිට්ඨති උද්දච්ච කොක්කොච්ඡම්පි චිත්තං න පරියාදාය තිට්ඨති විචිකිච්ඡාපි චිත්තං න පරියාදාය තිට්ඨති අරතේපි චිත්තංන පරියාදාය තිට්ඨති තන්දේපි චිත්තංන පරියාදාය තිට්ඨති විවේකං අනුරුද්ධා කාමේහි විවේකං අකුසලේහි ධම්මේහි පීති සුඛං අධිගච්ඡති අඤ්ඤං වාත් කතෝ සම්තතරම් කිංතිවෝ අනුරුද්ධා මයි හෝති යේ ආසවා සංකලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාතේ ජරා මරණීයා අප්පේනාතේ තථාගතස්ස තස්මා තථාගතෝ සංඛායේඛං පටිසේවති සංඛායේඛං අදිවාසේති සංඛායේඛං පරිවර්ජේති සංඛායේඛං විනෝදේති තේ නකෝ නෝ බන්තේ භගවති එවං හෝති යේ ආසවා සංකිලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා අප්පේනාසේ තථාගතස්ස තස්මා තථාගතෝ සංඛායේඛං පටිසේවති සංඛායේඛං අදිවාසේති සංඛායේඛං පරිවජ්ජේති සංඛායේඛං විනෝදේති තී එවං කෝනෝ බන්තේ භගවති හෝති යේ ආශවා සංකලේශිකා කෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා කහේනාතේ තථාගතස්ස තස්මා තථාගතෝ සංඛා ඒකං පටිසේවති සංඛා ඒකං අදිවාසේති සංඛා ඒකං පරිවජ්ජේති සංඛායේඛම් විනෝදේති තී සාදෝ සාදෝ අනුරුද්ධා තථාගතස්ස අනුරුද්ධා යේ ආසවා සංකලේශිකා කෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා කහේනාතේ උච්චින්න මූලාත් ශාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා සේයතහාපි අනුරුද්ධාත් සාලෝ මත්ථ කච්චින්නෝ අබබ්බෝ පුනවිරෝල් හියා ඒවමේව කෝ අනුරුද්ධාත් තථාගතස්ස යේ ආසවා සංකිලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාතේ ජරා මරණීයා අහේනාතේ උච්චින්න මූලා සාලවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා තස්මාත් තථාගතෝ සංඛායේකං පටිසේවති සංඛායේකං අදිවාසේති සංඛායේකං පරිවජ්ජේති සංඛායේකං විනෝදේති සංකින් මඤ්ඤසි අනුරුද්ධා කං අත්තවසං සම්පස්සමානෝ තථාගතෝ ශාවකේ අබ්බතීතේ කාලකතේ උපපස්සී සෝභ්‍යාකරෝති අසුවමුත්‍ර උපපන්නෝ අසුවමුත්‍ර උපපන්නෝති භගවම් මූලකානෝ බන්තේ ධම්මා භගවම් නෙත්තිකා භගවම් පටිසරණා සාදු වත බන්තේ භගවන් ඤේව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තෝ භගවතෝ සොත්තා භික්ඛෝ ධාරස්සන්තේති නකෝ අනුරුද්ධා තථාගතෝ ජනකුහනත්තං න ජනලපනත්තං න ලාභසක්ඛාර සිලෝකානි සංසත්තං න ඉතිමං ජනෝ ජනාසෝ තේ ශාවකේ අබ්බතේතේ කාලකතේ උපපත්තේසෝ ව්‍යාකරෝති අසෝ අමොත්‍ර උපපන්නෝ අසෝ අමොත්‍ර උපපන්නෝති ශාන්තිචකෝ අනුරුද්ධා කුලපොත්තා ශ්‍රද්ධා උලාර වේදා උලාර පාමොජ්ජා තේසං සොත්වා තතත්හාය චිත්තං උපසංහරಂತಿ තේසං තං අනුරුද්ධා හෝති දීඝ රත්තං හිතාය සුඛාය ඉදානරුද්ධා බික්ඛෝ සුනාතේ කිත්තං නාමෝ බික්ඛෝ කාලකතෝ සෝ භගවතා භ්‍යාකතෝ අඤ්ඤාය සම්ඨේතේ සෝකෝපනස්සායස්මා සාමන්දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා එවං සීලෝසෝ ආයස්මා අහෝසි ඉතිති එවං ධම්මෝසෝ ආයස්මා අහෝසි ඉතිති එවං පඤ්ඤෝසෝ ආයස්මා අහෝසි ඉතිති එවං විහාරේසෝ ආයස්මා අහෝසි ඉතිති එවං විමුක්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපේ සෝ තස්ස සද්ධං ච සීලං ච සුතං ච ඡාගං ච පඤ්ඤං ච අනුස්සරතෝ තතත්ථාය චිත්තං උපසංහරති එවං තිකෝ අනුරුද්ධා බික්ඛුනෝ පාසු විහාරෝ හෝති ඉදානුරුද්ධා බික්ඛෝ සනාතේ ඉත්තන්නාමෝ බික්ඛෝ කාලකතෝ සෝ භගවතා ව්‍යාකතෝ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිබ්බායි අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකාති සෝකෝපනස්ස ආයස්මා සාමන් දිට්ඨෝ වා හෝති අනුස්සව සුතෝ වා එවං සීලෝසෝ ආයස්මා අහෝසි ඉතිපී එවං ධම්මෝ තේයාලං එවං පඤ්ඤෝ තේයාලං එවං විහාරේ තේයාලං එවං විමුක්තෝ සෝ ආයස්මා අහෝසි ඉති තීති සෝ තස්ස සද්දං ච තේයාලං පඤ්ඤං ච අනුස්සරතෝ තතත්ථාය චිත්තං උපසංහරති ඒවම්පිකෝ අනුරුද්ධා භික්ඛුනෝ පාස විහාරෝ හෝති ඉද අනුරුද්ධා භික්ඛෝ සනාසේ ඉත්තන් නාමෝ භික්ඛෝ කාලකතෝ සෝ භගවතා ව්‍යාකතා තින්නම් සංයෝජනානම් පරික්ඛයා රාග දෝෂ මොහාන තනුත්ථා සකදාගාමි සකිදේව ඉමං ලෝකං ආගන්त्वा දුක්ඛ සංසං කරිස්සති තී සෝකෝපනස්ස ආයස්මා සාමන් දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා එවං සීලෝසෝ ආයස්මා අහෝසි ඉතිපි එවං ධම්මෝ තේයාලම් එවං පඤ්ඤෝ තේයාලම් එවං විහාරේ තේයාලම් එවං විමුක්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි තේ සෝතස්ස සද්ධංච තේයාලම් පඤ්ඤංච අනුස්සරන්තෝ තදත්තාය චිත්තං උපසංහරති එවං පිකෝ අනුරුද්ධා භික්ඛුනෝ පාසු විහාරෝ හෝති ඉදා අනුරුද්ධා භික්ඛෝ සුනාති එත්තන් නාමෝ භික්ඛෝ කාලකතෝ සෝ භගවතා ව්‍යාකතෝ තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධේ පරායනෝති සෝකෝපනස්ස ආයස්මා සාමන් දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා එවං සීලෝසෝ අහෝසි ආයස්මා ඉතිතේ එවං ධම්මෝ තේයාලම් එවං පඤ්ඤෝ තේයාලම් එවං විහාරේ තේයාලම් එවං විමුක්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපේති සෝ තස්ස සද්දං ච තේයාලම් පඤ්ඤං ච අනුස්සරන්තෝ තතත්ථාය චිත්තං උපසංහරති එවං තිකෝ අනුරුද්ධා භික්ඛුනෝ පාසු විහාරෝ හෝති ඉදානුරුද්ධා භික්ඛෝනි සුනාතේ ඉච්ඡන්නාමා දික්ඛුනේ කාලකතා සා භගවතා ව්‍යාකතා අඤ්ඤාය සම්ඨහේතේ සාකෝ පනස්ස බගිනේ සාමන් දික්ඛාවා හෝති අනුස්සව සුතාවා එවං ශීලා සා භගිනී අහෝසි ඉතිපේ එවං ධම්මා සා භගිනී අහෝසි ඉතිපේ එවං පඤ්ඤා සා භගිනී අහෝසි ඉතිපේ එවං විහාරිනේ සාභගිනේ අහෝසි ඉතිපේ එවං විමුක්තා සාභගිනේ අහෝසි ඉතිපේ සාතස්සා සද්දංච සීලංච සුතංච ඡාගංච පඤ්ඤංච අනුස්සරන්තේ තතත්ථාය චිත්තං උපසංහරති එවං තේකෝ අනුරුද්ධා භික්ඛුනියා පාසු විහාරෝ හෝති ඉදානුරුද්ධා භික්ඛෝනි සුනාතේ එත්තන්නාමා දෙක්ඛුනේ කාලකතා සා භගවතා ධ්‍යාකතා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකාත්තත් පරිනිබ්බායි අනාවත්‍ය ධම්මා තස්මා ලෝකාති සාකෝ පනස්සා භගිනේ සාමන් දෙට්ඨාවා හෝති අනුස්සවසුතාවා එවං ශීලා සා භගිනේ අහෝසි ඉතිපේ එවං ධම්මා පේයාලම් එවං පඤ්ඤා පේයාලම් එවං විහාරිනේ එවං මුත්තාසා භගිනේ අහෝසී ඉති පීතේ සාතස්සා සද්දං ච පේයාලම් පඤ්ඤං ච අනුස්සරන්ති තතත්ථාය චිත්තං උපසංහරති එවං පිකෝ අනුරුද්ධා දෙක්ඛුණියා පාසු විහාරෝ හෝති ඉදානුරොද්ධා භික්ඛුනේ සුනාතේ එත්තන්නාමා භික්ඛුනේ කාලකතා සා භගවතා ව්‍යාකතා තින්නම් සංයෝජනානම් පරික්ඛයා රාග දෝෂ මොහානං තනුත්ථා සකදාගාමිනී සකිදේව ඉමං ලෝකං ආගන්වා දුක්ඛසන්තං පරිස්සතේතේ සාකෝ පනස්සා භගිනේ සාමන් දෙක්ඛාවා හෝති අනුස්සවසුතාවා ඒවං ශීලා සාභගිනී අහෝසි ඉතිතේ ඒවං ධම්මා තේයාලම් ඒවං පඤ්ඤා තේයාලම් ඒවං විහාරිනේ තේයාලම් ඒවං විමුක්තා සාභගිනී අහෝසි ඉතිතේතේ සාතස්සා සද්දං ච තේයාලම් පඤ්ඤං ච අනුස්සරන්ති තතත්හාය චෙත්තං උපසංහරතේ ඒවම්පිකෝ අනුරුද්ධා දෙක්ඛුණියා පාසු විහාරෝ හෝති ඉදානුරුද්ධා දෙක්ඛුණේ සුනාතේ ඉත්තන්නාමා දෙක්ඛුණේ කාලකතා සා භගවතා ව්‍යාකතා තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නා අවිනිපාත ධම්මා නියතා සම්බෝධේ පරායනාති සාකෝ පනස්ස බගිනේ සාමන් දෙක්ඛාවා හෝති අනුස්සවසුතාවා එවං සීලාසා බගිනී අහෝසි ඉතිති එවං ධම්මාත්‍යයලම් එවං පඤ්ඤාත්‍යයලම් එවං විහාරිනේ තේයලම් එවං විමුත්තා සාබගිනී අහෝසි ඉති පේති සාතස්සා සද්දං ච තේයලම් පඤ්ඤං ච අනුස්සරන්තේ තතත්තාය චිත්තං උපසංහරති එවං පිකෝ අනුරෝධා භික්ඛුනියා පාසු විහාරෝ හෝති ඉදානුරුද්ධා උපාසකෝ සුනාති ඉත්තන් නාමෝ උපාසකෝ කාලකතෝ සෝ භගවතා ව්‍යාකතෝ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානං පරික්ඛයාම් ඕපපාතිකෝත්තත්ථ පරිනිබ්බායේ අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකාතේ ශෝකෝපනස්ස ආයස්මා සාමන්දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා එවං සීලෝසෝ ආයස්මා අහෝසි ඉතිපි එවං ධම්මෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි එවං පඤ්ඤෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි එවං විහාරේසෝ ආයස්මා අහෝසි ඉතිති එවං විමුක්තෝසෝ ආයස්මා අහෝසි ඉතිතේති සෝ තස්ස සද්ධං ච සීලං ච සුතං ච කාලං ච පඤ්ඤං ච අනුසරන්තෝ තතත්හාය චිත්තං උපසංහරති එවං පිකෝ අනුරුද්ධා උපාසකස්ස පහසු විහාරෝ හෝති ඉදානුරුද්ධා උපාසකෝ සුනාතේ එත්තන්නාමෝ උපාසකෝ කාලකතෝ සෝ භගවතා ව්‍යාකටා තින්නම් සංයෝජනානම් පරික්ඛයා රාග දෝෂ මොහානං තනුත්හා සකදාගාමි සකදේව ඉමං ලෝකං ආගන්त्वा දුක්ඛං සංසං පරිස්සති තේ සෝකෝ පනස්සායස්මා සාමන් දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා එවං සීලෝසෝ ආයස්මා අහෝසීතිති එවං ධම්මෝ පේයාලම් එවං පඤ්ඤෝ පේයාලම් එවං විහාරේ පේයාලම් එවං විමුක්තෝ සෝ ආයස්මා අහෝසීති පීතේ සෝ තස්ස සද්ධං ච පේයාලම් පඤ්ඤං ච අනුස්සරන්තෝ තතත්ථාය චිත්තං උපසංහරති ඒවම්පිකෝ අනුරුද්ධා උපාසකස්ස පාසු විහාරෝ හෝති ඉදානුරුද්ධා උපාසකෝ සුනාතේ එච්ඡන් නාමෝ උපාසකෝ කාලකතෝ සෝ භගවතා ව්‍යාකතා තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධේ පරායනෝති ශෝකෝපනස්ස ආයස්මා සාමන් දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා එවං සීලෝසෝ ආයස්මා අහෝසි ඉතිපි එවං ධම්මෝ තේයාලම් එවං පඤ්ඤා තේයාලම් එවං විහාරේ තේයාලම් එවං විමුක්තෝසෝ ආයස්මා අහෝසි ඉතිපීති සෝතස්ස සද්දං ච තේයාලම් පඤ්ඤං ච අනුස්සරන්තෝ තතත්ථාය චිත්තං උපසංහරති එවම්පි කෝ අනුරෝධා උපාසකස්ස පාසු විහාරෝ හෝති ඉදානුරුද්ධා උපාසිකා සුනාති ඉත්තං නාම උපාසිකා කාලකතා සා භගවතා ව්‍යාකතා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකා තත්ත පරිනිබ්බායේ අනාවත්ති ධම්මා තස්මා ලෝකාසේ සාකෝපනස්සමගිනේ සාමන් දෙට්ඨාවා හෝති අනුස්සවසුතාවා එවං සීලා සාභගිනේ අහෝසි ඉතිපි එවං ධම්මා සාභගිනේ අහෝසි ඉතිපි එවං පඤ්ඤා සාභගිනේ අහෝසි ඉතිපි එවං විහාරිනේ සාභගිනේ අහෝසි ඉතිපි එවං විමුක්තාසා භගිනී අහෝසි ඉති තේති සාතස්සා සද්ධං ච සීලං ච සුතං ච ඡාගං ච පඤ්ඤං ච අනුස්සරන්තේ තතත්ථාය චිත්තං උපසංහරති එවං පිකෝ අනුරුද්ධා උපාසිකාය පාසු විහාරෝ හෝති ඉදානුරුද්ධා උපාසිකා සුනාතේ ඉත්තන්නාම උපාසිකා කාලකතා සා භගවතා ව්‍යාකටා තින්නම් සංයෝජනානම් පරික්ඛයා රාග දෝෂ මොහානං තනුත්තා සකදාගාමිනී සකිදේව ඉමං ලෝකං ආගන්त्वा දුක්ඛසන්තං කරෙස්සති තේ සාකෝ පනස්සා භගිනී සාමන් දෙට්ඨාවා හෝති අනුස්සව සුතාවා එවං ශීලා සා භගිනී අහෝසී ඉතිතේ එවං ධම්මාස්සයාලම් එවං පඤ්ඤාස්සයාලම් එවං විහාරිනේ පෙයාලම් එවං විමුක්තා සාභගිනී අහෝසී ඉතිතේති සාතස්සා සද්ධං ච සේයාලම් පඤ්ඤං ච අනුස්සරන්ති සතත්ථාය චිත්තං උපසංහරති එවං පිකෝ අනුරුද්ධා උපාසිකාය පාසු විහාරෝ හෝති ඉදාන රොද්ධා උපාසිකා සොනාසේ එත්තන්නාම උපාසිකා කාලකතා සා භගවතා ව්‍යාකතා තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නා අවිනිපාත ධම්මා නියතා සම්බෝධි පරායනාති සාකෝ පනස්සා බගිනේ සාමන් දෙක්ඛාවා හෝතේ අනුස්සව සුතාවා එවං සීලාසා භගිනී අහෝසි ඉතිති එවං ධම්මාසා භගිනී අහෝසි ඉතිති එවං පඤ්ඤාසා භගිනී අහෝසි ඉතිති එවං විහාරිනේසා භගිනී අහෝසි ඉතිති එවං විමුක්තාසා භගිනී අහෝසි ඉතිති සාත්තස්සා සද්ධං ච සීලං ච සුතං ච ඡාගං ච පඤ්ඤං ච අනුස්සරන්තේ සතත්හාය චිත්තං උපසංහරති එවං පිකෝ අනුරුද්ධා උපාසිකාය පාසු විහාරෝ හෝති ඉතිකෝ අනුරුද්ධා තථාගතෝ න ජනකුහනත්තං න ජනලපනත්තං න ලාභ සක්කාර සිරෝ කානි සංසත්තං නෛති මංජනෝ ජානාසෝති ශාවකේ අබ්බතේතේ කාලකතේ උපපත්තේ සෝභ්‍යා කරෝති අසුවාමෝත්තර උපපන්නෝ අසුවාමෝත්තර උපපන්නෝති ශාන්තිචකෝ අනුරුද්ධා කුලපොත්තා සද්ධා උලාර වේදා උලාර පාමොජ්ජා තේතං සොත්වාත් පතත්හාය චෙත්තං උපසංහරන්තේ තේ සන්තං අනුරුද්ධා හෝති දීඝරත්තං හිතාය සුඛායාති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා අනුරුද්ධෝ භගවතෝ භාසිතං අභිනන්දේති නලක පාන සොත්තං අට්ඨමං